ආනන්ද. අදත් මේ ඉරිදා උදේ අපි වාඩි වෙලා ඉන්නේ සිතිජ සංතාගාරයේ හදවතේ මනසේ අපි බොහොම දැඩි වල්ලකින් තියෙන සමහර මායින් එහා බලන ඒවා පුළුවන් නම් විසුරවන්න පුරවන්න කරන සාකච්ඡාවක් මේ සිතිජ සංభాෂණය. ඔබ දන්නවා මම සිතිජ සංభాෂණයට බොහෝ ගානට මගේ මුකුලියක් ආපු මිතුරෙක් මිතුරෙක් කැඳවගෙන යනවා. ගියේ පාර අපිට එක වාඩිලා හිටියා. ඔබට මතක ඇති හසිනී හපුතන්ත්‍රි. විශේෂයෙන් හසිනීත් එක්ක අපි කතා කරමින් හිටියේ ජීවිතේ චාරිකාවක් වශයෙන් ගැඹුරු අර්ථයෙන් සංකේතාර්ථයෙන් ඒ අතරේ අත් වශයෙන් අපි මේ ජීවිතේ මේ අපි දැන් ජීවත් වෙනකොට අපේ අනන්‍යතාවය ආදී පරණ තේරුම් ගේරුම් ඔක්කොම වෙනස් වෙමින් යනවා මේ අපේ චාරිකාවන් විතරක් නෙවෙයි අපේ මේ විශාල අන්දකීම් සමුදාය නිසා ලෝකෙත් එක්ක අපේ ගම්දුණු කුළුල් වෙමින් පවතිනවා අපේ ලෝකෙ කුළුල් වෙමින් පවතින එක තමයි අපේ ඇත්ත මේ හසිරත් අපි මේ වගේ සාකච්ඡා කරන විදිහේ හසිනේ මේ සංචාරක දේවල් එකතු කරගන්නවා අදත් හසිරින් ප්‍රවාසනාවට අද සිටිජ සංසාරගාරේ මා සමග වාඩි වෙන හස්නියා ඉබෝ. හසිරින් අපි මට හිතුණා ගිය පාර අපි කතා කරපු තැනකින් පටන් ගත්ත හොඳයි කියලා ගොඩ සමහර දේවල් වුණා. තව සාකච්ඡාවෙන් කතා බහ කරගන්න ඕන දේවල්. අපි අවසන් කරේ ස්වීඩනයේ හසිරින්ගේ ජීවිතේ හසිරින් ශාස්ත්‍රීය කරුණු හේතු නැත්නම් දිනාගයක් නිකම්ම සුලා ස්වීඩනයේ ගිහිල්ලා මේ ජීවිතේ පටන් ගත්ත ගත්ත කාලේ. එතකොට එතනත් අපි යම් විදිහකට මේ සංස්කෘතික ජීවිතයට මේ ඇතුල් වීම සායක පිච්ච වෙන පරිමාණ වෙන කතාවක් පටන් ගනිමින් ඉතිහාසයෙන් කොහෙන් හරි ඉතින් ආරම්භ කරන්න පුළුවන් අපිට අද දවසේ නැත්නම් පුළුවන් සුනිල් එක්ක කතා කරද්දී වෙලා යනවා නේද ඉතින්නම් ගිය පාර කියන්න ගොඩක් දේවල් තිබ්බ ඒවා මගේ හැරලා ගියා ඉතින් මම අපි කතා කර කර හිටියේ ස්වීඩනයේ ජනතාව කොයිතරම් ඇතුළාන්තයෙන් ජීවත්ද කියන එක. දැන් අපි විශේෂයෙන් දැන් අපේ රටේ දැනටත් විශාල කතිකාවක් තියෙනවා මේ මිනිස්සු හික්මවන්න ගොඩක් නීති පනවන්න ඕනේ. ලන්ඩන් නීති සංග්‍රහයක් ගේන්න හුඟක් වෙලාවට කතා කරමින් ඉන්නවනේ මොකෝ අපිට මිනිස්සු හදන්න හැදීමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක හරි පොදු විදිහට අපිම අපි කියන්නේ ගැස්න තියෙන ප්‍රශ්න එක ගොඩක් තියෙන අපි ලෝකෝට ආඩම්බර වෙනවා ඊටාම මේ ඉහළ ශික්ෂණයක් ඉක්මීමක් සහිත රටක් කියලා කියනවා. මොකද අපි බෞද්ධ සම්ප්‍රදායන්නේ අපි අනිත් මිනිස්සුන්ට වඩා හරි මාරයි. අපි හරියම හික්මිච්ච මිනිස්සු කියලා අපි කියා ගන්නවා. අනිත් පැත්තෙන් අපි ඇත්ත ජීවිතේ බලනකොට කිසිම ඇත්තටම මේ කොවිඩ් දිනවල ඒක ඉතාම හොඳට පේන්න පටන් ගත්තා මේ මේ චාරයක් නැතුව දිවිල් අපිට නවතින්න බැරුව අපි මිනිස්සු තැන් තැන් වල දුවනවා මේ මොන හරි කිව්වහම තමන්ගේ සී කල්පනා ජීවත් වෙන්න කියලා ඒක කරගන්න බැරි වෙනවා. ඉතින් ගැටළු වලට මුහුණ පානවා අනතුරු වලට මුහුණ පානවා එහෙම ගැටලුවක් තියෙනවා මේ අපේ සිහි කල්පනාව නැති වෙච්ච වගේ එකක් ඒක අපේ සංස්කෘතියෙත් නෑ වගේ එකක් පේන්නේ නිකන් ඒක ඕ දැන් මට දැන් කිව්ව ගමන් කියන්නේ මේ ඇත්තටම දැන් අපේ රට බෞද්ධයි කිව්වට මට හොඳම බෞද්ධයෝ හම්බුනේ ස්වීඩනයේ. <laughs> මගේ මිතුරෙක් හම්බුනේ. අනිවාර්යයෙන්ම. මටත් ඔක නිරන්තරයෙන් ඔය අත්දැකීම ලැබෙනවා කියන්න හසිනවා. ඔවුන් ඇත්තටම බෞද්ධ දර්ශනය ළඟින් ඇසුරු කරමින් මස් මාංශ පවණු කරන තාත්තට පත් වෙලා තිනවා. නමුත් අර අපි කියන විදිහට නෙවෙයි. ඒක වෙන ඉතා වෙන තැනකින් එන දෙයක්. ඉතින් ඒ අර දැන් සුනිල් කියපු අර ශික්ෂණය අතුලාන්තයෙන් එන ශික්ෂණය මිනිසුන්ට ඉතාම નિરાයාසයෙන් එනවා. ඒක මම හිතන අධ්‍යාපනයයි සංස්කෘතියයි තුලින් ඒගොල්ලන් ලැබෙන දෙයක්. දැන් මම තව උදාහරණයක් දෙන්න මම මම මේ කැමති එක තැනක් මගේ හැරේ දිගට මට සැකෙන් මම කියනවා මට මේ උදාහරණ ගන්න පුළුවන්. ඊපාර සාකච්ඡාවේ මම කතා කරා මතක් කරා අර ඩෙන්මාර්ක් වල මේ කෝපන්හේගන් වලත් මිනිස්සු 150කට දැන් පාපදියෙන් යනවා. ඔව්. නේද? එතකොට ඒකට හේතුව අත්වාසිය මේ අභ්‍යන්තරික ගැඹුරු සදාචාරයේ හේතුව මේ පරිසරයේ පෘථුවිය. අපි පෘථුවියේ දරුවෝ අපි පෘථිවියට මරක් නැතුව ජීවත් වෙන්න ඕනේ කියලා. එතකොට අර ලොකු ප්‍රශ්න මේ ඉන්ධන පිච්චීම පිළිබඳව ඒගොල්ලන් ලොකු අභ්‍යන්තරික ගැටමක් කරනවා. අපි කරන්නේ හරියද කියන්නේ. අපි කරන්නේ මුළු ලෝකෙටම අනිත් මිනිසුන්ට පෘථිවියට ගහකොළට අපි විනාශයක් කරන්නේ නැද්ද කියන මොනවා හරි ආශිර්වාදෙම කියන්න කියලා. අනිවාර්යෙන් ඔව් මට ඒ කතාව මේ කියන්න බොහොම ස්තුතියි අපව අවස්ථාව හදලා දුන්නට. දැන් මගේ හොඳ මාසිකයකට ඉගෙනගත්ත විශ්වවිද්‍යාලේ හොඳ මිතුරෙක් හිටියා. දැන් අපි දෙන්නා මම ඇත්තටම ඉගෙන ගනිමින් හිටියේ. ඉතින් එතකොට අපිට වැඩිපුර සල්ලි තිබුණෙත් නැහැ ඒ කාලවල ඉගෙන ගන්න ඉංග්‍රීසි සල්ලි කියන එක අඩු. ඉතින් යන්න තිබුණා ස්ටොක්හෝම් වලට යන්න තිබුණා. ඒතකොට අපිට තිබුණා තීරණයක් ගන්න කොයි විදිහටද යන්නේ කියලා. විකල්පයන් තිබුණා. එකක් තමයි ගුවන් දුම්රියෙන් යන්න පුළුවන් අනිත් එක ගුවනින් යන්න පුළුවන් එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට ගුවනින් යනකොට අපිට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බුණා. අඩු අඩුවක්. ලාභයක් හම්බුණා. සහ ගුවනින් යන එක කාලය අතින් ගත්තත් ඉතාම ඉතාම ලේසියි. නමුත් මගේ මිතුරත් තීරණය කරනවා නෑ අපි දුම්රියෙන් යමු. ඉතින් මම අහනවා ඇයි දුම්රියෙන් යන්නේ? එකක් සල්ලිත් වැඩියෙන් යනවා, කාලෙත් වැඩියෙන් යනවා. ඇයි දුම්රියෙන් යන්නේ? දැන් මගේ මං හිතන විදිහට මේක බුද්ධිමත් තීරණයක් නෙමෙයි. එයා කියනවා නෑ ඒක නෙවෙයි ප්‍රශ්නේ මෙතන ගත්තහම මේ දෙකෙන් පරිසරයට වඩා මේ හිතවත් මේ දුම්රියෙන් ගමන් කරන එක. මගේ ජීවිතේ පළවෙනි වතාවට මම මේ වගේ හිතන, يعني يعني තමාගේ තමාගේ මුදල් එක්ක ගනුදෙනු කරද්දී ඒක හරිය ලොකු දෙයක් හස්සිනා කියන්නේ මේ අත්වසින් අර නව ආධ්‍යාත්මික මේ දෙයක් පිළිමේගෙන එන දෙයක් හස්සින් කිව්වත් වගේ මට මතකයි මේ අපිට වඩා ඒගොල්ලෝ බෞද්ධයි කියන අත්වසින් එකෙන් අදහස් වෙන්නේ මේ අර ආගම කියන අර්ථය නෙවෙයි ඒ අගයුම් සහ වටිනාකම් පිළිබඳ දේ බෞද්ධ දර්ශනයටයි තේ සරලව චාම් ජීවත් වීම අනිතයට කරදරයක් නොකර ජීවත් වීම අනිත් සතුන්ට සතුට මේ මෛත්‍රියෙන් කරුණාවෙන් ජීවත් වීම ඒක අත්වසින් ප්‍රායෝගිකව කරන්න ගියාම මේ වගේ කතන්දර නෙමෙයි අනිවාර්යයෙන්. අපි පයින් යවිදිනවද නැද්ද? දැන් මම පන්දේ පාසින් තුඟා දේවල් කියන්න පුළුවන් ඔය ඔය මේ මේ මේ හැම අතවසේ හැම ස්කැන්ඩිනේවිය රටකම වගේ ඒ ද පාසල් පද්ධතිය එහෙම සකස් වෙලා තියෙන විදිහ දරුවා එක්ක පයින් යන්න ඕන. ළඟ පාසලට නේද? එතකොට දරුවෝ වාහනවල යනවට කොහෙත්ම කැමති නැහැ. ඒකට හේතු ගොඩාක් තියෙනවා. ඒක ළමයට කරදරයක් කියන්නේ. එතකොට එක්ක පයින් යා ගන්න පුළුවන් වෙනවා. ඒතකොට අර අය එහෙම නැත්නම් අර පොඩි බයිසිකල් එක අර එහෙම යා ගන්න ළඟ පාත දුරකින් යන්න ඕන. මගේ මේ මිත්‍රෙක් ඉන්නවා ස්වීඩන් ස්වීඩන් වල මේ ලාංකික මිතුරෙක් හොවා එක්සරන්ස් මේ සාකච්ඡාවට විජිත ගුණරත්න. ඉතින් විජිත මට ඔක උත්තරම තෝරලා බෙල්ලා දුන්නා. ඔක කලාතුරකින් තමයි ළමයෙකුට කිලෝමීටර් එකහමාරක් දෙකක් වගේ දුරක පාසල දුන්නේ. එහෙම වුණොත් ආණ්ඩුව දෙන වාහනයක් තමයි ගෙනියන්න. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන්නේ පයින් එවිදගෙන යන්න ඕන කියලා. දැන් ඒක කරන්න කොච්චර දේවල් සමාජයේ හිතලා තියෙන්න ඕනද කියන එකයි වැඩි නේද? කියන්නේ ඔක්කොම සාධාරණ වෙන්නත් ඕන. හැම පාසලක්ම හොඳ මට්ටමේ තියෙන්න ඕන. අතර සමාජය සකස් වෙන්න එපා. එතකොට මේ මේ ආධ්‍යාත්මික සම්ප්‍රදායන් ගොඩනැගීමට අදාළ සමාජ පරිසරයකුත් ඒගොල්ලෝ නිර්මාණය කරනවා. ඒකට හේතුවක් තියෙන ඒක ඇත්තටම මේ වැදගත් හේතුවක්. ඒ ඒක වෙන්නේ ස්වීඩනයේ කියන සමාජයේ සමානාත්මතාවය කියන එක කටින් න්‍යායාත්මකව නෙවෙයි ප්‍රායෝගිකවම කරගත්ත නිසා. දැන් එතකොට ඉස්කෝල ගත්තොත් ලංකාවේ අපි දන්නවනේ ඉස්කෝලවල තියෙන ප්‍රශ්නේ කොල්ව පාසලකට යැවීමට මිනිස්සු කොච්චර පොරකනවා මොනවද කියන එක අනිවාර්යෙන් ඒ ඒ ඒ කිලෝමීටර් 25 30 40 ඉඳන්නේ එන්නේ ඒ මොකද ඒ ඒතන සමානාත්මතාවයක් නැති නිසා ඒ පාසල් තමන් විශ්වාස කරන තමන් දරුවෝ හොඳ පාසල් හරින්න ඕනේ හරින්න ඕනේ කියන එක සාධාරණයි අනිවාර්යෙන් ඒක එතකොට අපි අපි හොඳටම දන්නවා අපි නිදහස් අධ්‍යාපනය කියලා කිව්වට ඒ අධ්‍යාපනයේ නිදහස් නැහැ බොහොම ඒක තුල විශාල අසමානතාවයක් තියෙනවා කියන එක. ඒක යට තියෙන අපේම අසමානතාවයෙන් නිසානේ. ඒක අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ගැටලුව අපේ බෙදාහද බෙදිච්ච මිනිස්සු සමාජයක් ඇද. දැන් මේ ස්වීඩනයේ මට මේ ඒගොල්ලෝ සෝෂල් සෝෂල් ඩෙමොක්‍රසි කියලා තමයි අපි ඒකට කතා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියන තමයි. නමුත් අපි දන්න මේ ලංකාවේ අපි දන්න සෝෂලිසම් කියන බ්‍රෑන්ඩ් එක ඒක කතා කරේම නෑ. ඒක අවශ්‍යත් නෑ ඒක. <laughs> ඇත්තටම. ඉතින් මොකද මෙහි අපේ තියෙනවනේ වමේ කතිකාව. ඒ කතිකාවට එහෙ ඇහුන්නේ නෑ. නමුත් ඒ ඒ කතිකාවේ අපි මෙහි ඉඳන් හීනමවන ඥානාත්මක පරමාදර්ශ ඔක්කොම ටික ප්‍රායෝගිකව ඒ සමාජය තුල මම දැක්කා ඔය වගේ පයින් යන එක. සහ අර කමියුනිටි ලිවිං කියන තව ලස්සන මේ ඒක මගේ ආපහු මමගේ මිතුරු මිතුරියත් එක්ක අපි සෙනසුරාදා ඉඳලා නිතරම ගියා පොඩි කොමියුන් එකක් තිබුණා. ඒ කියන්නේ දැන් ස්වීඩනයේත් ඇත්තටම අර වෙන වෙනම ජීවත් වීමේ ප්‍රශ්න ඒගොල්ලෝ කී අරගෙන තිබුණා. ඒගොල්ලෝ ඒගොල්ලන් ප්‍රශ්න ඇති රටක් නෙවෙයි ඇත්තටම. ඒක කියන්නේ නෑ නේද? ස්වීඩනයේ විශාල ගැටලු තිබුණා. විශේෂයෙන් මානසික ආතතිය සහ තනිකම් තනික තනි බව පිළිබඳ විශාල ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒකට විසඳුම් හැටියට හැටියට ගෙන ආපු ක්‍රමයක් කියලා පස්සේ මම දන්නේ මම ඒතර ඒකට යනකොට ඒක ඒව ගැන ලොකු කියවීමක් සහිතව නෙවෙයි එතෙන්ට ගියේ අපි සෙන්සුරාජින්ද අපි නිතරම ගියා ඒක ලොකු ෆාම් um, හවුස් එකක් අරගෙන uh, පවුල් 3-4ක් uh, එකට ඒ ෆාම් හවුස් එකේ ජීවත් වෙනවා. ඉතින් අපි හැමදාම මෙතනට ගිහින් මොකද සෙන්චුර අදට හොඳට කන්න මොන දාලා කස්තිය සින්න කියලා උතන බොහොම රසවත් මේ පරිසරයක් නිර්මාණය වෙන නිසා මගේ මිතුරු මිතුරියෝ දෙතුන් දෙනෙක් එක අපි හැමදාම ඔය කොමියුන් එකට යනවා. ඉතින් එතන ඇත්තටම මම දැක්කේ අර පස්සේ අර කියනකොට අර කිබුත් සනම්මන කියලා ඔය කියන ප්‍රජා ජීවිතේ පවුල් තුන හතරක් එකතු වෙලා ඒගොල්ලන්ගේ පොදු භූමියක් පොදු අවකාශයක් නිර්මාණය කරගන්නවා. එතකොට ඒගොල්ලන්ගේ මේ ආදායමත් ඒගොල්ලෝ එකට දාගෙන බෙදාගන්නේ දරුවෝ හදන්නේ බොහොම මේ වෙලා එකිනෙකාට උදව් කරගන්න. එකිනෙකාට උදව් කරනවා. එතකොට මේ මේ එතන හිටියා බොහොම තරුණ වියේ ජෝඩුවක් හිටියා ඒගොල්ලන්ට දරුවෝ නැහැ. ඊට වඩා දරුවෝ තුන් දෙනෙක් හිටපු පවුලක් හිටියා. ඉතින් අර අර අර දෙන්නේ නම් අපිට දැන් දරුවෝ නැහැ මේ තුන් දෙනා ඉන්නවනේ හොඳටම මොකද ඒ තුන් දෙනාත් මේගොල්ලන්ට ඉන්නේ නිසා. ඉතින් මං කල්පනා කරා මේ වගේ දෙයක් ලංකාවේ කවදාවත් වෙන්න පුළුවන්ද කියන එක. එකක් තමයි අපි බයයි. කවුද මේ? ඒ කියන්නේ දැන් තේමාද? ඒක ප්‍රශ්න ගොඩාක්. ප්‍රශ්න ගොඩාක් තියෙනවා. අපි මේ කතා කරාට අපේ මේ ආත්මේ කියන්නේ අයිතිවාසිකම් පිළිබඳ අයිතීන් කියන දේවල් භූමිය හා සම්බන්ධයි කියන අපි හැමදාම දැඩිව පෞද්ගලිකව තිබුණා තියෙනවා. පෞද්ගලිකයි කියන්නේ. අපේ මින් කෑල්ල මගේ කොටහා එහෙම කියලා දාන්න. අපි මෙහා එකට වගේ වැඩ කරා වගේ පෙරුණාට මගේ කෑල්ල කියනවා. නමුත් යුරෝපේ සා වෙනස් රටවල පරිශනාත්මකවත් සහ ප්‍රවතෝලාකාරී මේ වැඩේ. මේ ප්‍රජාවන් එකතු වෙලා එකට ජීවත් වෙන එක පොදු භූමියක වැඩ කිරීමෙන් ලොකු අත්දැකීමක් තියෙනවා. ඒ වගේ අර කොමියුනිටිස් එක කොමියුනිස් කියනවා. අත්ත වශයෙන්. ඒක ඒක ඒගොල්ලන් පටන් ගත්තා සමහර තැන්වල ওই රොබෝටෝන් කියන විශේෂ කම්පැනි රොබෝටෝන් මේ ඒක අපි කිව්වට කමන්නේ කියලා. මොකද අපේ මනසේ හුඟා දන්නේ නැති දෙයක් තියෙනවා. මේ මේ පළවෙනිදා ওই පෑයට වැඩ දිනේට ගිහිල්ලා චිකාගෝ වල අර හේමා පැත්තක වෙඩි දීපු කතාවක් තියෙනවා මේ පළවෙනිදා. ඒකට පෑයට වැඩ දින. මොකක් අය දන්නේ මේක ඉස්සලම මේ උද්ෘතයේ මේ අදහස ගෙනයි රොබර්ට් ඕන් කියන මානවවාදී. එයා අර පස්සේ යුටෝපියන් සෝෂලිස්ට් කෙනෙක්. හැබැයි ආයි තමයි සාමාන්‍ය ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි අයිතිකාරයෙක්. දන්නවද? මෙයා තමයි කියන්නේ ඔන්න බලන්න මිනිස්සයාට උත්තර නෑ. ඒ මිනිස්සු මෙහෙම මැරෙන්න ඕන. මේ කාලය මේ අපි වෙන විදිහට හිතන්නේ මම අපිට ලැබිලා තියෙන පැවිසි අතර. මේ තරක අහන්න ඕන කියන අපේ මම. ඒක අපිට පැවිසි අතරක් ලැබිලා තියෙනවා. ප්‍රොපටෝන් කියන. අපි ආයෙ මොකටද මෙහාට ඔය වැඩ කරන්නද කන්නද අපි ආයි අපි ආයි මිනිස්සු වෙන්නේ අපිට මේ ශක්‍යතාවය ලැබුණාට අපි මිනිස්සු නෙවෙයි ඒක උපය ගන්න ඕන ඒකට අපේ පැවිද්දකම අපි යම් කිසි කාලයක් අපේ මේ මනුෂ්‍යත්වයේ සම්බන්ධ සංස්කෘතික ගොඩනැගීම සඳහා මිනිස්සු වෙන්න අපි වෙන කරගන්නවා. මොන පැයටක් කතා කරන දැන් තියෙන හැටි ගන්න බෑ. ඒතකොට පැය 16ක් විතරම ඉතින් පැයටක් ඔය වැඩ කරමු. පැයටක් අපිට රිකවරි වෙන්න ඕන. පොහොත් ගන්න කන්න බොන්න නිදා ගන්න ඕන. ඒතකොට යන් කියන වැඩි මේකයි. ඒතකොට ඒ කාලේ පැයට එන්නේ අර ලැබෙන්නේ අනිකුත් වැඩේ. වැඩේට. ඒකෝර මේ මෙන්න මේ අදහසත් එක්ක ඊට පස්සේ ආ ඔය පරිශාංශක ඔය කොමියුනිටි කරගෙන ගොඩනගන. හැබැයි මේ සම්ප්‍රදාය කියනවා සම්ප්‍රදාය යෝගේ හැමතැනම තියෙනවා. දැන් ඒ ඒ කතාවම ස්වීඩනයේ දැන් විකසිත කරලා තියෙනවා මම හිතන්නේ. පළවෙනිම ලෝකේ පළවෙනි රටක් පැය 6කට පැය 5ක් විතර දැන් ඒගොල්ලෝ වැඩ කරනවා. දැන් දැන් පැය 5කට වගේ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් එන්නේ මනුෂ්‍යයන්ගේ වැඩේට බර වැඩියෙන් දානවා. ඒක තේරුම මේගොල්ලෝ නිකන් ඉන්නවා කියන එක නෙමෙයි. ඒක නිර්මාණශීලී වැඩක් ඒකට. නේද? වැඩක් ඇත්ත වැඩේ වලට පස්සේ. දැන් අධ්‍යාපනික වටපිටාවක මම මේ දවස්වල හුඟක්ම හිටපු නිසා මට ඒක අපෝ වැඩියෙන් දැන් අපේ රටවල් වල ඉන්දියාව ලංකාව වගේ රටවල් වල මේ ප්‍රසිද්ධ ජනප්‍රිය විෂයන් වෙන්නේ හැමදෙස්සෙම මේ IT වෛද්‍ය භාතිය ඒවා ඒ වගේ දේවල්. දැන් ශ්‍රීදෙනි වගේ තැන්වලට ගියාම කලා ඉතිහාසය මානව විද්‍යාව කවදාවත් හසිනින් අහන්න කැමති. හසිනින් අහන්න කැමති මම කියන්නේ ශිෂ්ටලන්තේ අපි දැනට ප්‍රියබ්දකේම ඔය රටවල් ලොක් කරගෙන මේ දේශපාලනඥයා සමාජයේ ගහේ කොයි හරියද ඉන්නේ හරි අපේ මේ කරටිය නේද අපි මොනවා ගත්තත් දේශපාලනඥයා ප්‍රොමෝටර් කරටියේ වැදගත්ම කෙනා කාගේ හරි කේක් ප්‍රදර්ශනයක් කරනවා ගිහිල්ලා දේශපාලනඥයා අඳ ගන්නවා ඉතින් ඔය රටවල එහෙම ඒක නෑ පේන්නවත් නෑ නේද පේන්නවත් නෑ නේද ඒක පේන්නේ ඉන්නේ රටේ අර කවුද මේ සමාජයේ සංස්කෘතික ජීවිතේ ගොඩනගන මිනිස්සු නේ ඕකට හොඳ එකක් තියෙනවා එකක් තමයි මම මෙහි ඉන්න කාලේ ස්වීඩනයේ ඉලෙක්ෂන් එකක් තිබුණා මැතිවරණයක් මේ දැන් මැතිවරණයක් ළඟ එන හින්දා මේක කියන්න පුළුවන් මොකද මේ දැන් මැතිවරණයේදී කිසිම සම්බන්ධයක් නැහැ. අපේ මැතිවරණය කියන්නේ සම්බන්ධ වෙලා શબ્දයක් තියෙන කතන්දරයක් සද්දයක්වත් නැහැ මම ඇත්තටම තාමත් මට පැහැදිලි නෑ මිනිස් කොහොමද තීරණය කරේ කොහෙන්ද මේක ගැන හොයාගත්තේ කියලා මැතිවර දවසෙත් මට මතරේ මම නම් කියන හරි බෝරින් මොකද මේ අපි ඊට වඩා විකාර ඔව් ඒගොල්ලෝ ප්‍රමුඛ දේ නෙවෙයි ජීවිතේ මම කියන්නේ ඒක දේ යන්නේ ඒක ඒක සාමාන්‍ය දෙයක් ඒක නිසා තීරණ ගැනීමේ ක්‍රියාදාමය සකස් කර ගැනීම වැඩක් නෙවෙයි අනිත් ඒක ඊට වඩා වැදගත් ජීවිතය රොබෝට්ටෝන් කියන දෙන්න අපි ආවේ මෙහාට මොකටද කියන ප්‍රශ්නේ. බලන් ගියා මේගොල්ලෝ ඒ ඒ ඒ ඒ නැතිවරණේ ඒක ඓතිහාසික තීරණයකට අරගෙන තිබුණා. ඔව් ඔව් නේද? සීරියස් ඒගොල්ලෝ කියන හරි බැලෑනෝ. ඒගොල්ලන්ගේ දේශපාලනික විඥානය මේ අපි අපි දේශපාලනය කරන දේශපාලනික නෑ. ඒක නෙවෙලා තිබුණේ. නේද? අපේ ප්‍රශ්නේ. මේ මට වෙන අදිස්මයක් ආවා මේ ඇතිවරණ කියන්නේ මේ දාන හැයකට. ඔහු මෙගියේ පෙරලා ඔහුගේ පොතක් පළ වුණා. ඒ පොතේ කියන කොරෝනාහස කියලා කවියක්. මෙන්න කවිය. අර බලන්න අර බලන්න කොරෝනාහසේ කුසගිනි බලා අතරේ 5000ේ විහඟුන් සරණ. නිරවුන්දේ මිතුර ඈත ගොවිදිමකින් කරල් කපා තොඩමින් ගෙනෙන ගීජු ලිහිණියන් දේ රතනින් රතසින් අපේ කතිර සොයනා අර මේ ඔබ දන්නවනේ පවුල් 5000 කතන්දරයක් දෙන්නේ. එතකොට මේක ඇත්ත වශයෙන්ම මනුෂ්‍යත්වයේ සඳහා වැඩක්ද නැත්නම් මේ වෙන වැඩක් නෙමෙතන යන්නේ නැතිවරණය සඳහා යන කප්පන් වැඩි වගේ වැඩක්ද කියන කවිහන් මෙහි පෙරදලියු කවියක් ගාමේ පළ වෙලා තියෙන. ඔන්න අපේ මැතිවරණ. මම ඒ කියන්නේ අර කලින් කියපු කතන්දරේ තමයි කියන්නේ මෙතන මට හිතෙන විදිහට තියෙන යටින් යටින් දුවන ප්‍රශ්නය. කියන්නේ අපේ ජීවිතය සකස් වෙලා තියෙන්නේ පන්ති දූරාවලියකට නිසා අපේ මුළු ජීවිතේම අපි ගෙවන්නේ දේශපාලනඥයන්ට ඇතුළු ඒ පන්ති අතික්‍රමණය කිරීමේ සමාජ උඩට නැගෙනීමේ විශාල අරගලයක දැන් ස්වීඩනයේට නගින්න තැනක් නැහැ හැමෝම එකයි ආන්නේක තමයි ඒක බස් එකකට නගින්න ගියත් තේරෙනවා දැන් අපි උදාහරණයක් මම කාලයක් මෙහි 两个人的国情。 කුඩි කාලයක් වෙනවා මට කෝච්චිය ලා ගන්න බෑ. මොකෝ කෝච්චියට නැග ගන්න බෑ. අ මිනිස්සු පිස්සුන් වගේ නැග ගන්න. දැන් එහෙදි බස් එකකට හරි කෝච්චියකින් නැගිනකොට එහෙම මා ගාලේ ඉන්න මනුස්සය පස්සට ගිහිල්ලා ඔයාම කලින් නැගින්න කියලා කියලා තමයි මට හරියට අත්දැකගෙන මම විතර ඔබ තරංග ස්කෑන් කරන එහෙම අත්දැකීම් නෑ නෝත් විශේෂණන්දට කීප වාරයක් මට අනුණා. ඉතින් මත් වශයෙන් පාරේ කතාව මම දැක්කා. ඒක හරිම පුදුමයි. අපිට පුළුවන් හුඟක් වෙලාවට මෙහෙම මල් සංදේක වාහන දෙයක් හම්බුනහම ඒක වෙන ප්‍රශ්නයක් නැත්නම් හැමදෙස්සම එක්කෙනෙක් කැමති අනිත් එක්කනට ඉඩ දෙන්න. ඒක සමහර සැලියුට් එකක් ගන්න හිනාත් වෙනවා. මොහොම ප්‍රසන්නම අනිත් එක්කනට ඉගෙන ඒ ඉඩ දීම තමන්ගේ මේ තමන් කළ යුතු දෙයක් වගේ පේනවා. කියලා තරංගයක් කොහෙත්ම දකින්න බෑ. අනිත් මනුස්ස තරංගය නැතිවීමෙන් තමයි සම්පත් සමානව බෙදා යෑමෙන් තමයි ඒක වෙන්නේ. ඒකම විතරක් නෙමෙයි. ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක තියෙන විශාල සංස්කෘතික හැදියා. ඒක එක ඉතා විශේෂයි කියලා මට හිතෙන දැන් අපි අර අද අපි හුඟක් කතා කරන ග්‍රේටා තන්බර්ග් ශ්‍රීලංකාතික දැරියක් ඇය තමයි දැන් අද මම හිතන්නේ ඔපේ පරිසර ප්‍රශ්නේ ඉතාලම ලොකු කාර්යභාරයක් ඉටු කරන ඉස්සරහින් ඉන්න එකක්. ඉතින් මට මොකද දෙනෙක් මේක ගැන කතා කරන ග්‍රේට ගැන කතා කරන මට කිසිම පුදුමයක් නෑ. මොකද ඒක එන්නේ කොහොමද කියලා පුදුමන්නේ මොකෝ මේ මිනිස්සු තුල ඒක තුල දැන් උදාහරණ වශයෙන් ඒ සංවේදීතාවය මට බටහිර අන්නටවල මම හිතක්වත් දැක්කේ නැති වෙනවා. ඔය ඔය කලාපය තමයි අත්දැකලා. ඔය කලාපය. කලාපයට ඉති විශේෂ මේක අපේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී යම්මුරු කමන්දර. ඒක පිටිපස්සේ තියෙනවා ඒ ලොකු Sanskritikern. ක්‍රියාදාමයක් ඒක මේ සොයා යන මේ කියන සංස්කෘතික ගොඩේක අපි දිගටත් පස්සේ කතා කරන්න ඕන දෙයක් තියෙන්නේ මේ ආධ්‍යාත්මික සංස්කෘතික සොයා යාමක ප්‍රතිඵලයක් මේ දේශපාලනික අදහසුත් එන්නේ දැන් ඔය ඩෙන්මාර්ක් වල මේ ඔය ඩෙන්මාර්ක් වලින් පටන් අරගෙන යන යන හයි ෆෝක් ස්කූල් සිස්ටම් ෆෝක් හයි ස්කූල් සිස්ටම් එක මිනිස්සු විඥානය දියුණු කරන අර අර අර දුරාවලිය කඩලා හිමින් සැරේ මිනිස්සු මිනිස් බවට සාමාන්‍ය මිනිස්සුන්ට පත් කිරීමේ ක්‍රියාදාමයක ඒගොල්ලෝ ගියා. දැන් අපි තාම වෙනම දෙයක් තියෙනවා මේක කතා කරන්න අපිට ගන්න. අපි තාම තද්ද විශ්වාසයක් තියෙන මේ ක්‍රමය පෙරලන්න ඕන. මේ පෙරලීම ලොකු ගැටුමකින් ගන්න ඝටනයක් විප්ලවයක් සිදු වෙන්න ඕන. මේක නැත්නම් ධනේශ ක්‍රමය පෙරලන්න වෙන. දැන් මේ රටවල් හිතලා තියෙන්නේ එහෙම නෙවෙයි. ඒකයි වැඩි. දැන් කුගා කරන්නේ නැත්නම් න්‍යායිකව අහන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් මේ සමාජවාදය කියන කෙන්නේ ධනේශ්වර ක්‍රමයෙන් පෙරලලා නික්ලෙන් කියලා අපි විශ්වාස කරනවා. දැන් මම ගාකරට සරලව අහන ගැටලුවක් තියෙනවා. මේ ධනේශ ධනවාදී ආවේ මේ වැඩවසම් ක්‍රමයේ පෙරලලා විප්ලවයෙන්. ඒක තමයි ඒ ප්‍රංශ විප්ලවය. ප්‍රංශ විප්ලවය වෙන්න කලින් ධනේශ්වර ක්‍රමයේ ඔක්කොම දේවල් හැදිලා තිබුණේ. ඒ සම්බන්ධකම් ලැබෙන්නලා, ඒ කලාපේ ගොඩනැගිලා, ධනේශ්වර ආර්ථිකේ ගොඩනැගිලා ඔක්කොම වෙලා තිබුණේ. ඒකෝට දේශපාලන බලය විතරයි නේද ලැබෙන්නේ. ඒක එක දෙක ඔය ස්කැන්ඩිනේවියානු රටවල අනිත් රටවල එහෙම ප්‍රසිද්ධ වගේ දේවල් නුනේ නැහැ නේ. කලන්දිවත් තුන්නේ. ඒකෝට මේ මේ මේ මේ දේශපාලන පෙරලිය වුණා. උනේ කා මෙහෙම ලේහ ගන්න ගත්තනෙකින් නෙවෙයි. ඒ කියන්නේ අර ධන මේ වැඩවසම් ගර්භය ඇතුලේ ධනේශ්වර සම්බන්ධතා ඇති වෙලා මුළු කතන්දරේ හැදුනහම අර පරණ ක්‍රමය යල්පනින්න පටන් ගන්නවා. මිනිස්සුම වෙන දෙයක් ඉන්නවා. දැන් අපි ස්කැන්ඩිනේවියානු රටවල අර පරණ අර්ථයෙන් ධනේශ ක්‍රම යල්පන්න ඉවරයි. අනිවාර්යයෙන්. නේද? ඒ වෙනුවට වෙන සම්බන්ධකම් ඇති වෙන අපි තමයි වෝට් ගහලා මේ සමාජවාදී අරගෙන කරපු දේ මේ මරණාර්ථයෙන් ඒව ගහන්නත් බෑ. ඊට වඩා ඒගොල්ලෝ සංකීර්ණයි, දියුණුයි. ආ ඒක වෙනස මට හොඳට දැනෙනවා මොකද ඒ ඒ අනිත් එක ඒ දේවල් මේ අපි ලොකුවට කතා කරන ඥානාත්මක කර්මවල වෙනස තියෙන අපේ චූටි චූටි හැසිරීම හා චර්යාවන් එක්ක. දැන් උදාහරණ වශයෙන් මට මතකයි මම ඇමරිකාවේ කාලයක් ගිහින් ඉගෙන ගන්න කොට මම දකිනවා දැන් ඇමරිකාවේ තිර කියලා තියෙනවා විශේෂ මේ පාරිසරික කතාව නිසා කුණු දාන විදිහ. විශ්වවිද්‍යාලවල කුණු දාන්න බෙදලා තියෙනවා. මේකට ප්ලාස්ටික් දාන මේකට අනිත් දාන්න. නමුත් කවුරුවත් ඒක දාන්නේ නැහැ. හැමෝම ඒක ඔහේ නේද? දැන් මම කියන්නේ ඇමරිකාවේ. නමුත් මම ඒක බලනකොට සහ මම එක ළමයෙක්ව දකිනවා ගිහිල්ලා ඇත්තටම <laughs> තමයි කාපු එක අරගෙන ඒකේ ප්ලාස්ටික් එක ප්ලාස්ටික් එකටයි ඉඳුල් ටික ඉඳුල් ටිකටයි එහෙම වෙනම දානවා. මම බලාගෙන ඉඳලා ඇහුවා ඔයා ස්කැන්ඩිනේවියන් රටකින් නේද කියලා. ඔව් කියලා hina වුණා. මේ ඩෙන්මාර්ක් දාගෙන. ඉතින් ඒ වගේ. හරි හසිනේ හරි සතුටුයි මේ අපේ සාකච්ඡාව කෙලවර කරන්න වෙලා තියෙන අදත් කාලේ ගිහිල්ලා අදත් ස්තුතිවන්ත වෙනවා මලින්ත දේශප්‍රියට අපිට තාක්ෂණික සහය දුන්නට හිතවතුනි අපි නැවත හම් වෙනතුරු අපි ඔබට ආයුමන් පුළුවන් කියලා. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සංතාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක